සාමාන්‍ය කෙනෙක්ගෙන් ඇහුවොත් උන්වහන්සේ කොච්චර සම්බුද්ධත්වයේ පිණිස මේ සසරේ පින් කරගෙන ආවද කියලා. කෙනෙක් එකපාරට කියයි සාරා සංකේ කල්පලක්ෂය පින්දාම් කරගෙන ඇවිල්ලයි බුද්ධත්වයට පත් වුනේ කියලා. හැබැයි ධර්මයේ සඳහන් වෙනවා විසි අසංකීය කල්පලක්ෂයක් තිස්සේ සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන පින් කරලා තියෙනවා. මුලින්ම බුද්ධත්වයේ පිනිස හිතට සිතුවිල්ල එන්නේ අර මාතු පෝෂක ජාතකය බහලා ඇති. අම්මා කරපිට තියාගෙන පීනලා එදා ඒ අම්මා තමයි පුතේ නුඹට මේ වීරිය ලෞතර බුද්ධත්වයේ පිනිසම සිතක් පහළ වේවා කියලා බුද්ධත්වයේ පිනිසම යන්න නුඹට වීරිය ඇති වේවා කියලා ඒ හදවතින්ම ඒ ප්‍රාර්ථනා කරේ. අන්නේ වෙලාවේ තමයි කියන මනසට බුද්ධත්වයේ පිනිස යම් සිතුවිල්ලක් ඇති වුනේ. එදා ඉඳන් සත් අසංකේය කල්පලක්ෂයක් අසංකේය හතකුත් කල්පලක්ෂයක් මනසින් බුදුබව ප්‍රාර්ථනා කරමින් පින් කරා කියලා. ඒකට ධර්මයේ හඳුන්වන්නේ මනෝප්‍ර නිධානය කියලා. මනසින් බුදුබව ප්‍රාර්ථනා කරමින් පින් දහම් කරනවා සත් අසංකේය කල්පලක්ෂයක්. ඊළඟට නවාසංකේය කල්පලක්ෂයක් වාක්‍ර නිධානය සම්පූර්ණ කරා කියන්නේ. ඒ කියන්නේ වචනෙන් බුදු බව ප්‍රාර්ථනා කරමින් පින් දහම් කරා කියලා. එතකොට මේ විදිහට මනසෙන් බුදු බව ප්‍රාර්ථනා කරපු කාලයයි වචනෙන් බුදු බව ප්‍රාර්ථනා කරපු කාලයයි අසංකේය 16කුත් කල්පලක්ෂයක් වෙනවා. අන්නේ අසංකේය 16කුත් කල්පලක්ෂයක් ගිය තැන තමයි වාක්‍ර නිධානයත් මනෝප්‍ර නිධානයත් සම්පූර්ණ වුණාට පස්සේ තමයි දීපංකර පාදමූලයේදී විවරණ ලබන්නේ. එතකොට දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගැනීම පිණිස අසංකීය 16කුත් කල්පලක්ෂයක් මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ කරනවා. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ලැබුවා. අන්නේ විවරණ ගත්තට පස්සේ තමයි සම්බුද්ධත්වයේ පිණිස දියුණු කළ යුතු බුද්ධ කාරක ධර්මයන් තියෙනවා. අන්නේ බුද්ධ කාරක ධර්මයන් වන දසපාරමී ධර්මයන් පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරන්න පටන් ගත්ත කාලයේ තමයි මේ සාරා සංකේ කල්පලක්ෂය. එතකොට දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්ත දවසේ ඉඳන් සාරා සංකේ කල්පලක්ෂයක් පුරා පාරමී ධර්මයන් පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගෙන ඇවිල්ලා තමයි ලෝතුරා බුද්ධත්වයට පත් වෙන්නේ. එතකොට මේ සම්පූර්ණ කාලය දිහා බලනකොට මනසෙන් බුදුබව ප්‍රාර්ථනා කරගෙන ආපු අසංකීය කල්ප ලක්ෂයක් වචනෙන් බුදුබව ප්‍රාර්ථනා කරපු නවාසංකීය කල්ප ලක්ෂයක් දසපාරමී සම්පූර්ණ කරගත්ත සාරාසංකීය කල්ප ලක්ෂයක් එකතු කරලා බලනකොට බුද්ධත්වයේ පිණිස සිතුවිල්ලක් හිතට ආපු දවසේ ඉඳන් බුදු වෙන මොහොත දක්වා සම්පූර්ණ කාලයේ 20 අසංකීය කල්ප ලක්ෂයක් බවට පත් වෙනවා එතකොට පින්තුණි මේ විදිහට 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ බුද්ධත්වයේ වෙනුවෙන් පින් කරගෙන ඇවිල්ලා සාරා සංඛ්‍යේ කල්ප ලක්ෂයක් දසපාරමී ධර්ම සම්පූර්ණ කරලා ලෝතුරා බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ පවා උන්වහන්සේ පවා බෝධි මූලයේදී විමසලා බැලුවා ගුරුවරයෙක් නැතුව වාසය කිරීම සුදුසු නැහැ මටත් ගුරුවරයෙක් සිටිය යුතුයි අන්නේ වෙලාවේ විමසලා බැලුව අතීතයේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා ගුරු තනතුරට පත් කරගත්තේ ගුරුවරයෙක් හැටියට පිළිහිටවාගත්ත දෙයක් තියෙනවද කියලා බුදු ඇසින් විමසුවා. බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ සතියක් බෝධි මූලේ විමුක්ති සුවේ විදිමින් වැඩ ඉන්න කොටයි මේ විදිහට විමසලා බැලුවේ. එහෙම විමසලා බලලා බුදුරජාණන් වහන්සේ ගුරු තනතුරට පත් කරගත්තා. තමන් වහන්සේගේ ගුරුවරයා බවට පත් කරගත්තේ අවබෝධ කරගත් ධර්ම විනය.